ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගන්න ඕනේ ඒ සඳහා බුදුන් වහන්සේ දේශනා කරපු පිළිවෙත අනුගමනය කරන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සසර සූපත් කරගන්න ඕනේ සියලු දුක් නැති කරගන්න ඕනේ කියන අදිෂ්ඨානය හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඒ වගේම ඒ සඳහා කළ යුතු දේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න ඕන. අපි හැමෝම දන්නවා මේ වැඩසටහන් මාලාවේ අපි සිද්ධ කරගෙන යන්නේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන් මාලාව කුමක් අරඹයාද ප්‍රායෝගිකව අපි කළ යුතු දේවල් සඳහා. ප්‍රායෝගිකව කළ යුතු දේ ක්‍රියාත්මක කිරීම සඳහා තමයි මේ වැඩසටහන අරගෙන යන්නේ බොහෝ ධර්ම කරුණු කතා කරන්න නෙවෙයි. නමුත් අපි මේ දිනවල මේ සතියේ අපි සාකච්ඡා කරන්නේ භාවනාව පිළිබඳවයි. එතකොට භාවනාව පිළිබඳව සාකච්ඡා කරද්දී අපිට අතහරින්නට පුළුවන්කමක් නැති කාරණාව තමයි හැම නිමේෂයකම අපේ චිත්තසංතානයේ උපදින කුසලයන් අකුසලයන් පිළිබඳ නිවැරදි විනිශ්චයක ඉන්න ඕනේ ඉඳලා ඒ කුසලයන් වර්ධනය කරගන්න ඕනේ. ඉතින් ඒකට මූලික කරගෙන ඊයේ දවසේ අපි සාකච්ඡා කරා සමහර අය ඉන්නවා අකුසල් සිත්මයි ඇති වෙන්නේ සමහර තැන්වලදී සමහර අය ඉන්නවා යම් සිද්ධියකදී අපි කොටස් හතරකට කට්ටිය බෙදාගත්තා සාමාන්‍ය මනුස්සයා කොටස් හතරකට බෙදන්න පුළුවන් කියලා එකම සිද්ධියකදී එතකොට එකම සිද්ධියක් ගත්තාම දැන් සත් සත්ත්ව ඝාතනයක් කරන්න පරිසරය සකස් වෙනකොට පත්තෑයෙක්ගෙට එනකොට කියලා අපි ගත්තේ නැත්නම් කාමයේ වර්ධව හැසිරෙන්න පරිසරය සකස් වෙනකොට හොරකම් කරන්න පරිසරය සකස් වෙනකොට ඒවා අපේ ඉන්ද්‍රියන් වලින් අරමුණු වෙනකොට අපිට එන සිතුවිලි අනුව ඒ ඒ තැනදී අපිව කොටස් හතරකට බෙදන්න පුළුවන් කියලා පළවෙනි එක තමයි අකුසල්මයි ඇති වෙන්නේ ඒ පළවෙනි කණ්ඩායමට දැන් පත්තෑයගෙට එනකොට මරන්නම හිතෙන්නේ හරිද දෙවෙනි කණ්ඩායම විදිහට අපි අදහස් කරේ කුසල් සිතයි අකුසලුයි අකුසලුයි දෙකම ඇති වෙනවා. මරන්නත් හිතෙනවා, පව් කියලාත් හිතෙනවා. නමුත් ක්‍රියාත්මක වෙන්නේ අකුසලය, මරණය. හැබැයි මරුවට එයාට අවිහිංසා සිතුවිලිත් ඇති වෙනවා. ඒක අභිභව අකුසල් සිතුවිලි ඇවිල්ලා තමයි යාම එක මරන්නේ. එතකොට තුන්වෙනි අවස්ථාව තමයි මරන්නත් හිතෙනවා, බෑ කියලාත් හිතෙනවා. හැබැයි කුසලයේ ප්‍රබලයි. ඒකින්ද එයා මරන්නේ නෑ. හැබැයි මරන්න හිතිලා තියෙනවා. අද මරන්න ඕන කියලා හිතුවම මැරුවේ නෑ. ගහන්න ඕන කියලා හිතුවා ගැහුවේ නෑ. හොරකම් කරන්න ඕන කියලා හිතුවා හොරකම් කරන්නේ නෑ. වගේ වලකිනවා. ඒ තමයි තුන්වෙනි කණ්ඩායම. හතරවෙනි කණ්ඩායම තමයි අකුසලයක් එන්නෙම නැහැ. මරන්න අදහසක් එන්නේ නැහැ. හොර වස්තු දැක්කට හොරකම් කරන්න අදහසක් එන්නේ නැහැ. පරස වචන කියන ඉදිරියේ පරස වචන කියන අදහසක් එන්නේ නැහැ. අන්න ඒ විදිහට ඊයේ දවසේ අපි මේක සාකච්ඡා කරගත්තා. කණ්ඩායම් හතරක් විදිහට. එතකොට පළවෙනි කණ්ඩායමයි දෙවෙනි කණ්ඩායමට වර්ධනය වෙන්නේ කොහොමද? වර්ධනය කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා අපි ධර්ම ශ්‍රවණය සහ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කියලා. දෙවෙනි කණ්ඩායමේ අය, ඒ කියන්නේ කුසල අකුසල දෙකම තියෙන අයගේ කුසලය ප්‍රබල කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා. ඒ එතෙන්දී අපිට මේ භාවනාව කියන එක අවශ්‍ය උනේ. ඒ ගැන අපි ඊයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. එතකොට භාවනාවෙන් කෙරෙන්නේ කුසල සිතක වර්ධනය කර ගැනීමක්. ඊට පස්සේ අපි කතා වුණා අද අපි සමත සහ විදර්ශනා භාවනාවේ අවශ්‍යතාවය මොකක්ද කියලා සාකච්ඡා කරනවා කියලා මේ දෙකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඒකනේ ඒකින්ද මොකද මේ පිළිබඳ අපි හොඳට දැනුවත් වෙලා ඉන්න ඕනේ. නැත්නම් අපි නොයේකුත් ආකාරයේ මුලාවල් වලටපත් වෙනවා. ඒකයි භාවනාව ගැන මේ වගේ ධර්ම සතියක් අපි ප්‍රත්‍යක්ෂා සතියක් භාවනාවට වෙන් කරන්නේ. හොඳයි. අපි අපි දිහා නැවත හැරෙමු. අපේ කෙලෙස් ධර්මයන් අයින් කර ගැනීම නේද මුළු බුද්ධ ශාසනයේම අරමුණ. නේද? මුළු බුද්ධ ශාසනයේම අරමුණ කෙලෙස් ධර්මයන් අයින් කරලා සුවපත් භාවයට නැවත අපාය නොවන තත්ත්වයකටපත් කිරීම. එතකොට ආය කවදාකවත් අපාය වැටෙන්නේ නැති ඊළඟට දුක් විඳින්නේ නැති සියලු දුක් වලින් අයින් වීම තමයි නැවත අපාය වැටෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා කියන්නේ සෝවන් වෙනවා කියන එකයි. කවදාකවත් අපාය වැටෙන්නේ නැති ස්වභාවයකටපත් වෙනවා කියන්නේ. එතකොට සියලු දුක් නැති කරගත්තා කියන්නේ නිවන් දැක්කා කියන එකයි. එහෙනම් සියලු දුක් නැති කර ගැනීම තමයි අපි ඔක්කොගේම බලාපොරොත්තුව. අපි දුක් ප්‍රවාහයකට අහු වෙච්ච අය. හොඳයි. එහෙනම් අපේ තියෙන කෙලෙස් ධර්ම තමයි අපි මේ දුකට ඇදලා ඇදලා දාන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ඉක්මනින් බලන්න ඕනේ කොහොමද මේ කෙලෙස් ධර්ම වල අයින් කරන්න කෙලෙස් ධර්ම අයින් කරන ක්‍රමය මොකද්ද කියලා. අන්න ඒ කෙලෙස් ධර්ම අයින් කරන ක්‍රමය බලන්න ගියාම අපිට ඉස්සලා කෙලෙස් ධර්ම තියෙන විදිහ හඳුනගන්න ඕනද නැද්ද? නේද? කෙලෙස් ධර්ම තියෙන විදිහ හඳුනගන්න ඕන. මේවා අපි කතා කරලා තියෙනවා. නමුත් ආය මේ වෙලාවට අවශ්‍ය කතා කරනවා. නැවත අවශ්‍ය ඉඳලා එතකොට අපි මේ පිළිබඳ ලොකු විනිශ්චයකින් ඉන්න ඕනේ. මම අහනවා දැන් මේ ධර්ම ශ්‍රවණය කරන අයගෙන් මේ මැදිරියට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරන පිරිස වගේම නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරන අය මේ ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න මේ වෙලාවේ සමහරට කවුරුහරි කෑ ගහලා හරි මොකක් හරි එකක් කළා පොඩ්ඩක් තරහ ගින් තියෙන්න පුළුවන් එහෙම නැති අයගෙන් අහනවා මේ වෙලාවේ තරහෙන් දින්නේ නෑ මේ වෙලාවේ ඊර්ෂ්‍යාවෙන් දින්නේ නෑ මේ වෙලාවේ ක්‍රෝධෙන් දින්නේ නෑ මසුරුකමෙන් දින්නේ ගීජුකමෙන්ද ඉන්නේ රාගයෙන්ද ඉන්නේ දේශයෙන්ද ඉන්නේ මොකුත් නෑ නිවන් දැකලාවත්ද නේද? නිවන් දැකලවත්ද? ඉතින් රහතන් වහන්සේ තුලත් ඒවා මොකුත් නැහැනේ. අන්න රහත් උත්තමයාණන් වහන්සේගේ මේ වෙලාවේ අපේ දෙගොල්ලගෙම කෙලෙස් මේ වෙලාවේ නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? රහත් උත්තමයාණන් වහන්සේට කුමන අරමුණකදීවත් නැවත කෙලෙස් උපදින්නේ නැහැ. අපි මෙහෙම දැන් මේ වෙලාවේ හිටියට කවුරු හරි කැස්සොත් නේද? කවුරු හරි අනවශ්‍ය විදිහට දැඟලුවොත් වෙන කවුරු හරි නේද? එයා තමන්ගේ ඇස් ඉදිරියට රාග ආදී කෙලෙස් ධර්ම උපදින රූපයක් ආවොත් නැත්නම් ඔය කියනවා වගේ gedettela බනහහා ඉද්දිම පත්තෑයෙක් ආවොත් කරපොත් එක්ක ආවොත් සමහර විට නේද හිතන සංසුන් වෙලා නේද සමහරට මරන්න සිතුවිලි පහළ වෙලා අර වෙන්න තියෙන ඔක්කොම ටික වෙනවා හරිද එතකොට දැන් ඔය තියෙන தත්ත්වය මොකක්ද හිතේ දැන් තරහ නැත්තම් තරහ නැත්තම් රහතන් වහන්සේගේ අපේ වෙනස තමයි දැන් අපේ තරහ නැහැ රහතන් වහන්සේටත් දැන් තරහ නැහැ. දැන් මෙතන රහතන් වහන්සේ නමක් කියනවා උන්වහන්සේට තරහ නැහැ. අපිටත් තරහ සිතුවේ නැහැ. හැබැයි රහත් උත්තමයන් වහන්සේගේ ආය තරහ හටගන්නේ නැහැ. අපේ අරමුණු ඉදිරියේ තරහ හටගන්න ස්වභාවය තියෙනවා. ඊර්ෂ්‍යාව හටගන්න ස්වභාවය තියෙනවා. ක්‍රෝධය හටගන්න ස්වභාවය තියෙනවා. වෛරය හටගන්න ස්වභාවය තියෙනවා. එහෙනම් අන්න ඒ ස්වභාවයෙන් යුක්තයි. නේද? ඒක තේරෙනවද? ඒක එහෙම තමයි. එහෙනම් අන්න ඒ ස්වභාවය තියෙනවා නම් කියනවා ඒකට අනුසය කියලා. හරිද? ඒකට කියනවා අනුසය වශයෙන් තියෙනවා කියලා. තියෙනවා කියන්නේ තරහ තියෙනව නෙවෙයි ඔය. තරහ තියෙනවා නම් තරහ දැනෙන්න ඕනේ. නේද? දැන් ඇත්තටම තරහ නැහැ. ඊර්ෂ්‍යාව මේ වෙලාවේ නැහැ. හැබැයි හටගන්න ගතිය තියෙනවා. මේක මොකක් වගේද? ටකරමකට වතුර වැටෙනවා වගේ. ටකරමක් තියෙනවා දැන් සද්ද නැහැ. හරිද? හැබැයි වතුර වැටුණොත් වතුර වැටෙනකොට උඩ ඉඳන් දරන් දරන් ගාලා සද්ද එනවා. උළුව තියෙනවා දැන් වතුර නැහැ. උළුව වලට වතුර වැටෙනකොට සද්ද බොහොම අඩුයි. ඒකද අපි කියනවා ටකරමේ මේකේ හරියට සද්ද ඇහෙනවා අප්පා ඇහෙන ස්වභාවය තියෙනවා. දැන් සද්ද නැහැ. දැන් සද්ද නැහැ. වැඩේ වෙනකොට සද්දේ. වැඩේ වෙනකොට සද්දේ. අන්න ඒ ස්වභාවය තියෙනවා. අන්න ඒ වගේ අපේ හිතලත් කෙලස් වෙනකොට සද්දෙද නැද්ද? <laughs> නේද? අපිත් බොහොම සද්දේ අපිත් මොනවා වගේද? ටකරම් වගේ සමහර අය ටක ටක ටක ටක ගන්න එකමයි වැඩි. නේද? එහෙනම් අන්න ඒ මේ වෙලාවේ නැති ස්වභාවය කියන එක උඩට අපිට තේරුම් ගන්න ඕන. අපේ හිතවල ස්වභාවයක් තියෙනවා. තරහ එන, ඊර්ෂ්‍යාව එන, ක්‍රෝධය එන, වෛරය එන, මාන්නය එන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ස්වභාවය තියෙනවා නම් කියනවා ඒ ඒ කෙලෙස් ධර්ම අනුසය වශයෙන් තියෙනවා කියලා. අනුසය වශයෙන් තියෙනවා කියලා කියනවා. එහෙනම් දැන් අනුසය වශයෙන් කොයි කොයි දේවල් තියෙනවද දන්නේ නැහැ. තරහා ඉදිරියේ, ඊර්ෂ්‍යාව ඉදිරියේ, ක්‍රෝධය ඉදිරියේ, වෛරය ඉදිරියේ, පරුස වචන ඉදිරියේ නේද? රාග ආදී කෙලෙස් අරමුණු ඉදිරියේ ඒකුත් දේවල් අපිට පාරේ යන්නවත් නෑ. ඔය ස්වභාවය තියාගෙන ඉන්න එක හරි කරදරයක්. හරිද? පාරේ යනකොට මොකද වෙන්නේ? සමහර ඒවාට තරහ යනවා, සමහර ඒවාට ඊර්ෂ්‍යාව වෙනවා, සමහර ඒවාට ආසාවල් එනවා. නේද? එන එන විදිහට අපි මේ ජීවිතය ගෙවන්නේ අපි මේ ඇවිස්සෙන කුණු ගොඩක් වගේ හිතක් තියාගෙන. මේක එක එක අරමුණු වලදී ඇවිස්සෙනවා. ඇවිස්සලා හරි කරදරකාරී තත්ත්වයන් වලටපත් වෙනවා. සමහර ලාට ගහන්න পায়නවා, සමහර ලාට දුවන්න পায়නවා. මොහොතකට හිතන්න අපේ පින්නත් මේ මොහොතේ මේ වෙලාව වෙනකොට හිත ගිනි තියාගෙන, හිත ගිනි තියාගෙන, හිත ගිනි ගන්න හින්දා ඒ ගිනිවා ගැනීම සඳහා නගරවල, ගම්වල එතකොට ලෝකේ හැමතැනම ඉපදිලා ඉන්න මේ මිනිසුන් තමන්ගේ හිතවල රාගාදී කෙලෙස් ධර්ම හින්දා ගිනි අරන්, දේශේ හින්දා ගිනි අරන්, ඊර්ෂ්‍යාව හින්දා ගිනි අරන්, ක්‍රෝධේ හින්දා ගිනි අරන් වෛරය හින්දා ගිනි අරන් ගිනිගත් චිත්තසංතාන දරා ගන්න බැරුව මේ ශරීරත් අරගෙන කොච්චරනම් හැරෙන හරිදවනවද නේද කී දෙනෙක් නම් කෝටි 700ක් ඉන්න ජනතාව පුංචි අය පවා නේද පුංචි අය පවා සමහර ආහාර දිරිය ගිනි ගන්නවා ආහාර දකින්නකොට හිත ගිනි ගන්නවා නේද රූප දකින්නකොට ගිනි ගන්නවා ශබ්ද දකින්නකොට ශබ්ද ඇහෙනකොට ගිනි ගන්නවා මේ වගේ අතුලාන්ත ගිලිනිවා ගන්න බැරුව ඒක තෘප්තිමත් කරගැනීමේ අසාර්ථක උත්සාහයක දරා ගන්න බැරුව අපාය පිච්චෙනවා වගේ හිත් වලින් පිච්චි පිච්චි පිච්චි පිච්චි නේද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හොයමින් කෑ ගහමින් විලාප තීමින් නේද බුර බුරා නැගෙන ගිනි නිවා ගැනීමේ ලොකු උත්සාහයක් ඉන්නවා එහෙම ගිනි ගන්න ගතිය අපේ තාම තියෙනවා හරි ඒකට එන අනුසය කියලා කියනවා හොඳයි එහෙනම් අනුසය කියන්නේ මහා වදයක් අනුසය කියන්නේ මහා හිරිහැරයක් ඒක ඇතුලේ තියෙන ස්වභාවය තියෙන කම්ම ඒක වෙනවාමයි අදාළ අවස්ථාවට දැන් බලන්න අනුසය වශයෙන් තරහ යන්න ඉන්න කෙනෙක් ඉන්නවා එයාට අදාළ අරමුණු එනකොටම තරහ තරහ හට ගන්නවා හරිද අන්නේ හටගත්ත ගමන් කියනවා ඒ කෙලෙස් ධර්මයේ ඊළඟ පියවරට ආවා කියලා. දෙවෙනි පියවරට ආවා කියනවා. මොකක්ද මේ පියවර? පරිඋත්ථාන. ඒකට කියනවා පරිඋත්ථාන කියලා. අරකට කියනවා අනුසය කියලා. මේකට කියනවා පරිඋත්ථාන කියලා. එහෙනම් අනුසය සහ පරිඋත්ථාන. අනුසය සහ පරිඋත්ථාන. ඔන්න එහෙනම් දැන් හරි ඒ පරිඋත්ථාන මට්ටමටපත් වුණාම මොකද වෙන්නේ කියලා බලන්න. තරහ කියන එක ආපහාම මොකද වෙන්නේ? ඊර්ෂ්‍යාව කියන එක ආපහාම මොකද වෙන්නේ? අපි නොසන්සුන් වෙනවද නැද්ද? තරහ ආපු ගමන් කාට හරි බයිනවද? අපිට තරහක් ආපු ගමන් බයිනවද? නෑ නෑ ඉවසගෙන ඉන්නවා. නේද තරහ ආපු ගමන් තරහෙන් ඉන්නවා දැන් යට කරගෙන ඉන්නවා එතකොට මේ තරහයි යට කරගෙන ඉන්නකොට තව තවත් තව තවත් තව තවත් දුරට ඒක ඒ වැඩේම එයා කරනවනම් එන්නෙන් එන්නෙන් මොකද වෙන්නේ තරහ වැඩි වෙනවා. තරහ වැඩි වෙන්න වැඩි වෙන්න හුස්ම ගන්න වේගෙට මොකද වෙන්නේ? ඒකත් වැඩි වෙනවා. නේද? ඒ විතරනේ දත් පූට් වෙන ගතියක් එනවා. අත මිටිමොළ වෙන ගතියක් එනවා. කොහොම කොහොම එක සීමාවක් දක්වා අපි උසගෙන ඉන්නවා. හැමෝම කියනවා ඊට පස්සේ නේද? මට ඉවසන්න බැරි අවස්ථාවක් එනවද නැද්ද? හැමෝටම ඉවස ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉවසන්න පුළුවන් මට්ටමට එයා ඉවස ගන්නවා. වචනයක් කියන්නේ නැහැ. ක්‍රියාවෙන් මොකුත් පෙන්වන්නේ නැහැ. ඉවසගෙන ඉන්නවා. හැබැයි ඒක සීමාවකින් හරි මොකද එයාට ඉවස ගන්න බැරි යනවා. අන්න ඒ සීමාව දක්වා කොටසටම කියන්නේ පරිඋත්ථාන කියලා. ඒ කෙලෙස් ධර්ම තියෙන ඒකට පරිඋත්ථාන මට්ටමේ. යම් හේකින් ඉවසා ගන්න බැරුව පැන්නොත්, බැන්නොත්, ගැහුවොත් තරහ ගිහිල්ලා මොකක් හරි ක්‍රියාකාරකමක යෙදුනොත් ඒක දැන් මොන මට්ටමටද ඇවිල්ලා තියෙන්නේ ක්‍රියාත්මක මට්ටමට ඇවිල්ලා ඉස්සෙල්ලා නොසන්සුන් මට්ටමේ දැන් ක්‍රියාත්මක මට්ටමේ ඔය කවුරු ගැනද අපි කතා කරේ අපි ගැන නේද අපේ ජීවිතයේ ওই ලක්ෂණ තුන හැම වෙලේම තියෙනවද නැද්ද කෙලස් තියෙන ආකාර තුනක් එක්ක කෙලස් නිදි වැඳගෙන වාගේ ස්වභාවයේ විතරක් ඉන්නවා එක්ක කෙලස් සමහර කෙලෙස් ධර්ම නොසන්සුන් මට්ටමට ඇවිල්ලා ක්‍රියාත්මක මට්ටමට ගිහිලා නැහැ. හිත නොසන්සුන් කර කර ඉන්නවා. නේද? එහෙම නැත්නම් කෙලෙස් ක්‍රියාත්මක මට්ටමට ගිහිලා. නේද? ඔය තුනෙන් එකක් එකක තමයි කෙලෙස් කෙලෙස් වල වැඩ පිළිවෙල. ක්‍රියාත්මක මට්ටමට ආපුවාම ඒකට කියනවා ව්‍යාති ක්‍රමණ කියලා. ඒකට කියනවා මේක සම්පූර්ණ මනෝවිද්‍යාවක්. ඒ කියන්නේ හරි අපේ මනසේ ක්‍රියාකාරීත්වය ගැනයි මේ අපූර්ව විග්‍රහය තියෙන්නේ. ඔය අනුසය කියන ඒවා හැම වෙන කිසිදු ධර්මයක හොයාගන්න නැහැ. හරි? එතකොට අනුසය පරිඋත්ථාන වියති ක්‍රමණ කියන මට්ටම් තුනක තම තුනකදී තමයි අපි කෙලස් එක්ක සටනේ යෙදලා ඉන්නේ. දැන් බලන්න ඔය ඉවසීමේ සීමාව කියලා අපි කතා කරනවා නේද? ඉවසීමේ සීමාව නැත්තම් අපි පරස්පරයක් කියන්නේ නැතුව ඉඳලා පරස්පරයක් කියනවා කියන්නකො. මම දැඩි අදිෂ්ඨානයක හිටියේ. මම පරස වචන කියන්නේ ආය කවදාකවත් කියලා. හැබැයි අන්තිමට මොකද වෙන්නේ? ඕක හැමදාම වෙනවනේ අපිට නේද? අපි ආදරය කරන අයගේ හිත රිද්දවන වෙලාවට හොඳ දේවල් ටිකක් කියලා හිත රිද්දවනවා. හිත රිද්දුවාට පස්සේ අපිට තේරෙනවා හොඳටම රිදෙයා කියලා. ඊට පස්සේ අපි ඉතින් බොහොම අනුකම්පාවක් ඇවිල්ලා නේද ළඟට ගිහිලා කියනවා ආය මං කවදාකවත් හිත රිද්දන්නේ නැහැ කියනවා. එහෙම කියලා නැද්ද? නේද කියලා කෙසේ වෙතත් හිතලා හරි තියනවා ආය නම් මං කවදාකවත් මේ වැරදි වැඩේ කරන්නේ නැහැ හිත රිද්දන්නේ නැහැ කියලා. එහෙම හිතුවට පස්සේ එහෙම අදිස්ථානයක් ගත්තට පස්සේ ආයෙ හිත රිද්ද වෙම නෑ නේද? ආයෙ හිත රිද්ද වෙම නෑ නේද? ඒ වාට නෑ නෙවෙයි උත්තරත් නෑ. නේද? එහෙම හිත හිත ආයෙ හිත රිද්ද වෙනවා. නේද? ආයෙ හිතනවා ආයෙ රිද්දන්නේ නෑ කියලා ඊට පස්සේ ආයෙ හිත රිද්ද වෙනවා. ඒ මොකද ඒ? ඒක තමයි අපේ වැඩේ. අදිස්ථානයට විතරක් මොකුත් කරන්න බෑ. අදිස්ථානයට විතරක් මොකුත් කරන්න බෑ. ඒ මොකද අපි අදිස්ථාන ගන්න අපි නිවිච්ච වෙලාවට. නේද? අපි අපේ අර අනුසේ වශයෙන් හරි පරිඋත්ථාන වශයෙන් හරි තියෙන වෙලාවට තමයි ගන්නෙ. හැබැයි අරක අර ක්‍රියාත්මක භාවයට යනකොට අදිස්ථාන ශක්තිය නැහැ එතෙන්දී. සිහිය නැහැ. ඉවසීම නැහැ. වීරිය නැහැ. මොනවත් නැහැ. නේද? ඒ වෙලාව වෙනකොට කුසලයට යට වෙලා අකුසලයේ ඉදිරිපත් වෙලා කුසලයේ යට යට වෙලා නේද? ක්‍රියාත්මක භාවයටම ගිහිල්ලා. අන්න ඒ தත්තට ආපුවම කියන විතික්‍රමණ කියලා එහෙනම් පව් ඔක්කොම සිද්ධ වෙන්නේ කෙලෙස් මොන තත්ත්වයට ආවමද? වියතික්‍රමන කියන මට්ටමට ආවම. වියතික්‍රමන මට්ටමට ආපු ගමන් අපි අතින් බොහෝ පාපයන් සිද්ධ වෙනවා. ඒක තමයි අපි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. හොඳයි. එහෙනම් දැන් අපි බලන්න ඕනේ මේවට විසඳුම් කොහෙන්ද හොයන්නේ? මේවට විසඳුම් හොයද්දී අපිට හොඳට තේරෙනවා ඔය ඉවසීමේ සීමාව කියන එක තියෙනව නේද? ඔක්කොටම එක ගානක් දන්නේ තියෙන්නේ. හැම මිනිස්සෙකුටම මෙන්න මේ සීමාව පෙන්වන්නත් ඉවස ගන්න බෑ. එහෙමද? නෑ. සමහර අයගේ ඒ සීමාව බොහොම පල්ලෙහා තියෙන්නේ. සමහර අය උඩ. ඉහළ තියෙන අයගෙන් වැරදි වෙනවා අඩුයි. පල්ලෙහා තියෙන අයගෙන් වැරදි වෙනවා කොයි හරියද දන්නේ හැමෝම බලනකොට මගේ කොහොමද මේ මට්ටම ඒ කියන්නේ කෙලස් ධර්ම මතුවලා වර්ධනය වෙගෙන යනකොට සමහර අයට පොඩ්ඩෙදිම ක්‍රියාත්මක භාවයට යනවා. ඒ කියන්නේ ගොඩක් වැඩි කරන අය කට්ටිය. නේද? ආසාවන් වැඩි කට්ටිය කට්ටිය සමහර අයගේ ටිකක්. එහෙනම් මෙන්න මේක ගැන අපිට මේක උප්පත්තියෙන් ආපු දෙයක්වත් දෝ. එහෙමත් හිතෙනවා නේද? අපි පොඩි කාලෙම කියලා සමහර තිරිසන් සත්තු පවා ඉන්නවා හරි සරයි. නේද? පොඩ්ඩක් නැත්තම් කණ්ඩ පයින්නවා. නේද? සමහර සත්තු සාන්තයි. එහෙම නැහැ. එහෙනම් මේක උප්පත්තියෙන් ආවවද්දෝ අපිට. එහෙම වෙන්න ඇති. නේද? එහෙදි කරන්න දෙයක් නැහැ ඔහොමම ඉඳයි වෙන්නේ. එහෙමද? නැහැ නැහැ. අපිට ලොකු සුවදායක සිතුවිල්ලක් ඇති කරගන්න පුළුවන් දෙයක් තියෙනවා ඊළඟ මේ අහන ප්‍රශ්නේදී. එක්කෙනෙක්ම ගත්තාම එක එක එක එක කාලවලදී ඔය සීමාව ක්‍රියාත්මක වෙන සීමාව අඩු වැඩි වෙනවාද නැත්නම් එකම ගානට තියෙනවාද? එක්කෙනෙක්ම ගත්තාම අපිට තේරෙනවා අපේ ඒක අඩු වැඩි වෙනවා කියලා. එහෙනම් මේක අඩු වැඩි කළ හැකි තත්වයක තියෙන එකක්. එහෙනම් අඩුවෙන් තියෙන අයට මේක වැඩි කරගන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් වැරදි කරන නෙවෙයි වැරදි නොකරන தත්ත්වයටපත් කරන්න නම් මේ සීමාව අපි ඉහළ දමා ගන්න ඕනේ. හරිද? මේ සීමාව ඉහළ දාගන්න. එතකොට ඒක ඉහළ දාගත්තොත් අපිට කියන්න පුළුවන් මම වැරදි නොකරන කෙනෙක් නෙවෙයි මම වැරදි නොකරන කෙනෙක් කියලා. ওই වචන දෙකේ ලොකු වෙනසක් තියෙනවා. වැරදි කරන්නා සහ නේද? වැරදි නොකරන්නා සහ වැරදි නිකරෙන්නා. <laughs> සීමාව ඉහළ දාගත්තේ නැත්නම් වැරදි නොකරන්න තමයි වෙන්නේ දත් පිට කාගෙන කුමාරින්ද වෙනවා. වැරදි නොකරෙන්නා කියලා කියන්නේ වැරදි කෙරෙන එකෙන් අයින් වෙලා අයින් වෙන්න පුළුවන් මට්ටමකට හිත සකස් කර තිබෙන්න ඕනේ. හරිද? මේක කරන්න නම් මොකද්ද කරන්න වෙන්නේ? අනුසය තියනවා. හරිද? අනුසය තියනවා. අනුසය කෙලස් ධර්ම ආවට පස්සේ ඔන්න දැන් මේක නොසන්සුන් වෙනවා. හරි? අපි තුම සීමාව තියෙන මෙතන කියලා. දැන් මොකද වෙන්නේ? එයා නොසන්සුන් වෙනවා. දැන් මම දන්නවා නොසන්සුන් වෙලා නොසන්සුන් වෙලා අර ගානේ වැදුනොත් මේ උදාහරණයක් මම කියන්නේ නිකන් තේරුම් ගන්න පුළුවන් වෙන්න. අර සීමාවේ වැදුනොත් වැදිලා ඒක පැන්නොත් බයින් එක ගහන එක නවත්තන්න බෑ. එහෙනම් මම මෙන්න මේ නොසන්සුන් වීම නේද? මේකට කියන උද්දච්චය කියලා. මේ හිත නොසන්සුන් වීම කෙලෙස් සමුවේ අඩු කරගන්න පුළුවන් නේද? වෙනදා තරහ කියලා හිත ඉක්මන නොසන්සුන් වෙන එක අඩු වෙලා. ඒ වගේ මේ සීමාව ටිකක් උස්සන්න පුළුවන් නම් නේද? මේ සීමාව වැඩි කරගන්න ඕනේ නොසන්සුන් වීම. හරි. එතකොට මේ දෙක අතර මොකක්ද හිටින්නේ? පරතරයක් ගැප් එකක් හිටිනවා. නේද? අපි මේක නිකන් සටහනක් වගේ යන්දොත් එහෙම නේද? මෙන්න මගේ අනුසය සීමාව, මෙන්න මගේ විතික්‍රමණ මට්ටමටපත් වෙන සීමාව, මෙන්න මගේ පරිඋත් ทาน පටන් ගන්න සීමාව. හරිද? මෙන්න යට අනුසය. හරිද? එහෙනම් අනුසය පරිඋත් ทาน වුණා. දැන් මේක මේක නොසන්සුන් වෙනවා. මේක වයිබ්‍රේට් වෙනවා. මෙහෙම මෙහෙම. නේද? එතකොට එක සීමාවක් තියෙනවා. ඒ සීමාව ඒ සීමාවේ ඇවිල්ලා මේක වැදුනොත් ක්‍රියාත්මක භාවයට යනවා. එහෙනම් මට මේක නවත්ත ගන්න ක්‍රම දෙකක් තියෙන්න ඕනේ. එකක් තමයි මම සීමාව උස්ස ගන්න ඕනේ. එතකොට මේක වදින ප්‍රමාණය අදි මේ දෙක අතර ගැප් එකක් හදාගන්න. හරි? ඒ එහෙම නැත්තම් මම මේ නොසන්සුන් වීම අඩු කරන්න ඕන. හරිද? මේ දෙක කොහොමද කරන්නේ? බලන්න අපි දැනගෙන ඒකට මේ වැඩේ කරන්නේ. ඒ දෙක කරනවා නම් කරන්නේ දැනගෙන. නේද? මේක වර්ධනය කරගන්න නම් සිහිය වැඩි වෙන්න ඕනේ, අදිෂ්ඨාන ශක්තිය වැඩි වෙන්න ඕනේ, වීරය වැඩි වෙන්න ඕනේ, ඉවසීම වැඩි වෙන්න ඕනේ, ඒ ශක්තියන් වර්ධනය වෙන්න ඕනේ. අන්න ඒක වර්ධනය කරගන්න සිහිය වර්ධනය කරගන්න නම් මොකද කරන්න ඕනේ? උසපයින් ක්‍රීඩකයෙකුට ඒ දක්ෂතාවය වර්ධනය කරන්න මොනවා කරලාද වර්ධනය කරන්න වෙන්නේ? උස පැන ළමයි වර්ධනය කරන්න ඕනේ. ඉවසීම වර්ධනය කරන්න මොනවා කරලාද වර්ධනය කරන්න ඕනේ? ඉවසීමෙන් ඉඳලාමයි. වීරියෙන් වීරිය වර්ධනය කරන්න නම් වීරියෙන් ඉඳලාමයි. සිහිය වර්ධනය කරන්න නම් සිහියෙන් ඉඳලාමයි. අදිෂ්ඨානය වර්ධනය කරන්න නම් අදිෂ්ඨානයෙන් ඉඳලාමයි. අන්න ඒක සඳහා තමයි අපි පාණාති පාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේශ මිත්‍යාචාරා වේරමණී මුසාවාදා වේරමණී පිසුනා වාචා පරසා වාචා සම්ප්‍රප්පලාපා කියලා වේරමණී කියලා සමාදම් වෙන්නේ. හරිද? සමාදම් වෙන තැන අපි ලොකු අදිෂ්ඨානයක් ගන්නවා. ගන්නවද දන්නේ නැහැ. සමහර කට්ටිය සිල් කියෝ කියෝ ඉන්නවා. මම ගොඩ වතාවක් දැන් කියලා තියෙනවා. මට ආයෙත් මතක් කරන්න බෑ. නේද? සිහියෙන් අදිෂ්ඨානයෙන් තමයි සිල් සමාදම් වෙන්න ඕනේ. මම මේ එකක්වත් කඩන්නේ නැහැ කියලා. අපිම දන්නවා හොඳටම කඩන්නේ නැහැ කියලා හිතාගෙන යම්කිසි කෙනෙක් කටයුතු කරොත් පළවෙනි දවසේ නොකඩා ඉන්නවට වැඩිය දෙවෙනි දවසේ නොකඩා ඉන්න පහසුයි තුන්වෙනි දවසේ තවත් පහසුයි කාලයක් යනකොට ගොඩක්ම අපහසුයෙන් කරන දේ පහසුයෙන් කරන්න පුළුවන් වෙනවා. ඒ මොකද වෙන්නේ? සීමාව ඉහළ යනවා. මොකද සීල් නොකඩා ඉන්න හැම වාරයකම සිහියෙන් ඉන්න ඕන, වීරියෙන් ඉන්න ඕන, ඉවසීමෙන් ඉන්න ඕන, අදිෂ්ඨානයෙන් ඉන්න ඕන, මෛත්‍රියෙන් ඉන්න ඕන මේ හැම එකකින්ම ඉන්න වෙනවා. නේද? එහෙනම් අපිට මේක නොකඩා ඉන්න පුළුවන් තත්යකටපත් වෙනවා. එහෙනම් වෙනදා සිල්පදයක් කඩපු හැම අවස්ථාවකම නොකඩා ඉන්න හැම වෙලාවකම තමන්ගේ ව්‍යතික්‍රමන සීමාව උඩට යනවා. එහෙනම් සීලයෙන් සිද්ධ වෙන්නේ විතික්‍රම සීමාව ඉහළට වැඩි කරගන්න පුළුවන්. එහෙනම් අකණ්ඩව එතකොට පොයට අටසිල් දසසිල් සමාදන් වෙනවා. හරි ඒක ඒක එතකොට තව වැඩිපුර මේක ඉක්මනට වර්ධනය කරගන්න පුළුවන්. ඔක්කොම දැනගන්න ඕන බෞද්ධ විදිහට අපි සිල් සමාදන් වෙන්නේ මෙන්න මේ ශක්තියින් වර්ධනය කරගන්න කියලා. එහෙම නැතුව නිකන් නෙවෙයි. සිහිය, වීරය, අදිස්ථානය එතකොට ඉවසීම මේ හැම දෙයක්ම වර්ධනය කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. අනුන්ගේ පරුස වචන දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? එතකොට අනුන්ගේ නොමනා ක්‍රියා දරා ගන්න පුළුවන් වෙන ඒවා ඔක්කොම දරා ගන්න පුළුවන් ඉවසීමේ ශක්තිය වර්ධනය කරන සීමාව වර්ධනය කරගත්තා. මේ සීලය. දැන් තව වැඩක් කරන්න එපා. නේද? ඔක උත්තර මේක මේක උඩට આવොත් එහෙම හදිස්සියේ නේද? මේක කියන්න බෑ <laughs> ලාවකට නේද? නොසන්සුන් වෙලා උඩට වෙන්න පුළුවන්. මොකද අකුසලයත් එක්ක තියෙන එක දෙයක් තමයි අපි ඊයේ කතා කරා උද්දච්චය. අකුසලයේ ප්‍රබල වුණොත් නොසන්සුන්කම යනවා. එහෙම වුණොත් කොච්චර සිල් රැක්කත් කඩාගෙන යනවා. එහෙනම් අකුසල් හමුවේ මේ නොසන්සුන් වීම අඩුකරන්න අකුසල අරමුණු හමුවේ හිත නොසන්සුන් වීම අඩුකරන්න අපි භාවිතා කරන උපක්‍රමය තමයි සමාධිය නැත්නම් සමත භාවනාව. අන්න සමත භාවනාව කියන එක ඕන වෙන තැන හරිද? මේක දැනගෙනම ඕන තැනක කතා කරන්න බය නැතුව මේක තමයි ඇත්ත කතාව. සමත භාවනාව කියන එක ඕනේ. සමත භාවනාව කියන්නේ මොකද? හිත සමතයටපත් කර ගැනීම සඳහා හිත ඒකාරම්මණයකටපත් කර ගැනීම සඳහා කරන භාවනාව. ඒ කියන්නේ හිත යම් අරමුණක නංවා ගැනීම සඳහා අරමුණේ ඒකාග්‍රතාවය එකග බව එක අරමුණක හිත රඳා පාත්වාගෙන ඉන්න පුළුවන් විදිහට හිතපත් කර ගැනීමට කියන සමත භාවනාව කියලා. එහෙනම් සමත භාවනාවෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? හිතේ නසංසුන් භාවය අඩු වෙලා යනවා. හිතේන සංසුන් භාවය අඩු වෙලා යනවා. හරිද? ඒ කියන්නේ දැන් ඕකෙදි මෙහෙමයි. අපි හිතමුකෝ දැන් මොකක් හරි ආරම්මණයක් අරගෙන සමතයක් වර්ධනය කරන කෙනෙක් ඉන්නවා කියලා. ඒ වර්ධනය කරලා තියෙන හිතේ සමතය. ඒ ඒ අරමුණ තුල අපි හැදුවේ සිතේම ශක්තිය. සීලය තුල අපි හැදුවේ අදිෂ්ඨාන ශක්තිය. නේද? ඉවසීමේ ශක්තිය වර්ධනය කරේ. මම අහන මේ අත්ංගේ ඔය සීලය තුලින් ඉවසීමේ ශක්තිය මොකක් හරි එකකින් ඉවසීමේ ශක්තිය වර්ධනය කරගත්ත අයට වෙනත් කාරණාවක් අපි හිතමු ලෞකික ජීවිතයේ යම් ව්‍යාපාරයක් කරනවා කියලා. ව්‍යාපාරයක් කරනකොට දරාගෙන වැඩ කරගන්න වෙනවා. ඉගෙන ගන්න ළමයෙකුට ඇත්තටම අදිෂ්ඨානය ඕනද නැද්ද? දරාගෙන යන්න අදිෂ්ඨානය ඕනේ. අතෙන්දී අදිෂ්ඨානය වර්ධනය කරා නම් මෙතෙන්දී ඒක භාවිතයට ගන්න ලෞකික ජීවිතයට භාවිතයට ගන්න පුළුවන් දෙයිද? ඒක භාවිතා වෙනවා අපේ මේ හිතේ ස්වභාවය තමයි වර්ධනය කරලා තියෙන්නේ. සමත භාවනා වර්ධනය කර කෙනාගේ හිතේ සංසුම් භාවය කියන එක හදලා තියෙනවා. හරිද? ඉක්මනට ඒක නොසන්සුන් වෙන්නේ නැහැ. අන්නේ නොසන්සුන් නොවීම හේතුවෙන් එයාට අනිත් අයට වගේ නෙවෙයි කෙලෙස් හමුවේ කෙලෙස් ධර්ම හමුවේ එයාව නොසන්සුන් වෙනවා අඩුයි. අනිත් අය තරහ යන සංගල එයාට තරහ යන එකද මේ වෙන සමත භාවනාව උපද්දනය කරලා තියෙන්නේ ඒකෙන්ද අනිත් අයට වෙනදට එයා තරහ ගිය තැන්වලදී එයාට තරහ එන එක තරහින්ද ඇති නොසන්සුන් වී අඩුයි අනිත් අයට රාග ආදී කෙලෙස් ධර්ම ඇති වෙලා ඉක්මනට මේ හිත නොසන්සුන් වෙලා වැරද්ද පැත්තට යන්න හැදෙනකොට එයා එයාට සමාධිය සාන්ත භාවයට පත් කරන ඒවා හරිද ඒවා හැම අනිත් එක ඊළඟට සමහර වෙලාවට දැකලා තියෙනවා නේද සමහර අය ලෙඩ වුණාම හරිම කලබලයි මම නිකන් අහන්නම්. අධික වේදනාවක් ශරීරයේ ආවා කියලා කෑ ගැහුවා කියලා අඩු වෙනවද? දැඟලුවා කියලා අඩු වෙනවද? අනිත් අයට බැන්නා කියලා අඩු වෙනවද? හුඟක් අය කොහොමද? නේද බයිනවා, කෑ ගන්නවා නේද? එක එක අසනීප වුණාම පුදුම කරුණයක් තියෙන්නේ. හරි කරදරයි අනිත් අයට. නේද? එහෙම වුණා කියලා අඩු වෙනවා නම් ඉතින් කෑ ගහන්න ඕන කට්ටිය එකතු වෙලා. නේද? එහෙනම් පොඩකින් එයාටත් කියන්න පොඩක් ඉන්න අපිත් එකතු වෙලා අපි ඔක්කොම එකතු වෙලා කෑ ගහමු. කෑ ගහපුවාම වේදනාව ටික අඩු වෙනවා නම් කෑ ගහන්න ඕනේ. ඉතින් එහෙනම් වැඩක් නැහැ. නේද? එතකොට දැකලා තියෙනවද සමහර අය ඉන්නවා දැන් මම දැක්ක එකවරක් අසනීප වෙච්ච වෙලාවක එක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නම ඊටාම භාවනාවෙන් පරිපූර්ණ වෙච්ච පරිපූර්ණම කියලා කියන්නේ වර්ධනය කරගත්ත අපි දන්නේ නැහැ අතන පරිපූර්ණ වුණාද නැද්ද කියලා හැම වෙන්න තියෙන එකකට ගොඩක් වැඩි අපි අඳුරන ස්වාමීන් වහන්සේ නමකට වෛද්‍යවරු ඒ අඳුරන වෛද්‍යවරු පිරිසක්ම ප්‍රතිකාර කරන වෙලාවේ මෙන්න මෙහෙම වචනයක් කියවුණා මම ඉතින් ගොඩක් කල්පනා ඒක කරා ඒක ගැන මේ වෛද්‍යවරුන්ට තියෙන අවබෝධය පිළිබඳ හාමුදුරනේ ඉතින් ඔබ වහන්සේට රිදෙනවද නැද්ද කියලා අපිට හොයාගන්න බෑනේ. අනිත් අයට වගේ නෙවෙයි. හරිද? ඒකින්ද කියන්න කියලා. රිදෙනව නම් කියන්න. හරිද? රිදෙනව නම් කියන්න රිදෙනවද නැද්ද කියලා හොයාගන්න දැන් ඇයි ප්‍රතිචාර නොදක්වයි. <laughs> ප්‍රතිචාර දක්වන්නේ නැහැ. හරිද? ඉතින් ඒකින්ද ඒ පුහුණු කරන ස්වභාවයන්. දිවසීම පුහුණු කරපු අය නේද මුවින් නොබැන ඉන්න පුළුවන්කම තියෙන ඒ වගේව පුහුණු කරලා තියෙනවා මොකද මේ සමතය හොඳට වර්ධනය කරලා තියෙන නේද එහෙනම් හිතේ නොසන්සුන් භාවය නැතිකරන්ඩ යම් හෝ සමත භාවනාවක් වර්ධනය කරන කෙනාට තියෙන ලාභය තමයි ඕනම අරමුණක ඒකාග්‍රව යන්න පුළුවන්කම තියෙනවා සහ නොසන්සුන් වෙන්නේ නෑ කලබල නෑ එයාට තව ලොකු ලාභයක් තියෙනවා පින්නදී තමයි කලබල වෙන්න වෙන්න වෙන්න වෙන්න අපි ගන්න තීරණ ප්‍රශ්නකදී අපි හරි කලබලයි අපි ගන්න තීරණ වැරදිද නිවැරදිද කලබල වුණාම වැරදි වෙනවා නේද මේක හොඳට තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් දෙපැත්තට කියපුවාම ඔක අපේ බොහෝ දෙනා අනිත් අයට ප්‍රශ්න වෙනකොට හොඳට උපදෙස් දෙනවද නැද්ද එතකොට හරි පඬිතයි නේද හරියට එක එක දේවල් කියලා උපදෙස් දෙනවා නේද ඇත්තටම ඒවා හරි හොඳ උපදෙස් ඔහොම නෙවෙයි මෙහෙමයි හිතන්න ඕන මෙහෙමයි කරන්න ඕන ඔය ටික තේරෙන්නේ නැති කියලා බලන්න ඕන දෙන බන නේද අනිත් කට්ටියට අනිත් කට්ටියට ප්‍රශ්නයක් වුණා. ඒ ප්‍රශ්නය Tamanට ආවහම <laughs> එතකොට අනිත් කට්ටිය අපෙන් මෙහෙම අහනවා. අපිට මෙච්චර උපදෙස් දුන්නා දැන් ඔයාලට මොකද වෙලා තියෙන්නේ <laughs> කියලා. ඒ මොකද? අනිත් අයට ප්‍රශ්නයක් වුණාට අපි නොසන්සුන් වෙන්නේ නැහැ. අපේ අකුසල් අඩුවෙන් ඒක ඒ අනිත් අයගේ ප්‍රශ්න තුළ අපේ අකුසල් අඩුයි. අපිට ප්‍රශ්නයක් එනකොට අපි නොසන්සුන්. අන්නේ නොසන්සුන්කම හින්දා අපිට හරි තීරණ ගන්න බැහැ. එතකොට සමතය වර්ධනය කරන කෙනෙක් තමන්ගේ ප්‍රශ්නයකදීත් හරිම තීරණය ගන්නවා. හරිද? සමත භාවනාව කරන කෙනෙක් ඉන්න හැම තැනකදීම සාන්තයි, හරි ඉන්න හැම තැනකදීම හරිම තීරණ ගන්නවා. නොසන්සුන් වෙන්නේ නැහැ. ඍජුයි, ඊටාම නිවැරදි ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙනවා. හරියට ඒ කියන්නේ ඇත්තම කියනවනම් සමතුලිතයි. හරිද? කලබල කලබල නැහැ. ඊටා කලබල නැති හරි තීරණ අරගෙන ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක්. එහෙනම් සමතේ වැඩිවීමෙන් කොච්චර ප්‍රයෝජනයක් තියෙනවද? ඒ විතරක් නෙවෙයි අධ්‍යාපනය ලබන ළමයෙකුට නම් එයාට අධ්‍යාපන අරමුණ තුල පාඩම් කරන් ඉඳගත්තද? මම දන්නේ එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ඒත් ස්වාමීන් වහන්සේ නම මම හිතන්නේ සසර සසර පුරුදු කරපු එකක් වෙන්න ඕනේ ඒක නම්. අපි නිකන් කතා කරගෙන ඉන්න වෙලාවක මම කිව්වා පොතක් බලනකොට වෙලාවකට හිත එහෙ මෙහෙ ගිහිල්ලා පොත කියවලා හැබැයි. එහෙම වෙලා තියෙනවද දන්නේ අකුරු ටික කියවලා මොනවත් ඔලුවට ඇවිල්ලා නැහැ. මොනවත් ඔලුවට ඇවිල්ලා නැහැ. එහෙම වෙන අවස්ථා තියෙනවද නැද්ද? තියෙනවා. පුදුමත් හිතෙනවා අකුරු ටික කියවලා. මොනවා කියවද කියලා දන්නේ නැහැ. මං කිව්වා මෙන්න මෙහෙම සිද්ධියක් සිද්ධ වෙනව නේද කියලා අහුවා මේ පොඩි හාමුදුරුවෝ නමක්. උන්වහන්සේ මට කියනවා මට කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. පුදුමයිනේ එහෙම වෙන්න බෑනේ. එහෙම වෙන්න බෑ කියලා කියනවා. කියවනකොට හිත එහෙ මෙහෙ ගියා නම් කියවන්න බෑ. මම ඇයි එහෙම වෙලා නැද්ද? නෑලු. කවදාකවත් වෙලා නෑලු. බලන්නකො ඉතින් අපි හිතන්නේ අපිට වෙන දේවල් තමයි ඔකොටම වෙන්නේ කියලා. ඒ මොකද? සංසාරගත චිත්ත ඒකාග්‍රතාවයේ තියෙන පුරුද්ද. ඉතින් උන්වහන්සේට බොහෝ දේවල් කටපාඩම් හිටලා දැකලා තියෙනවා නේද? සමහර පුදුම හිතෙනවා අතීතයේ ඉඳන් සමහර දක්ෂතාවයන් අරගෙන බලනවා සමහර ස්වාමීන් වහන්සේලාට මහා වේගෙන් හැම දෙයක්ම කටපාඩම් හිටනවා. මොකද? චිත්ත ඒකාග්‍රතාවය වැඩි. ඇයි ඒ චීවරයක් දරා ගන්න ලැබිලා තියෙන්නෙම පෙර කරපු බොහෝ පින් සහ නේද කරගත්ත බොහෝ කුසලයන්ගේ ආනුභාවයෙන් තමයි ඒකින්ද උන්වහන්සේලාගේ දක්ෂතාවය බොහොම වැඩි. ඉතින් ඒකින්ද අපි මතක තියාගත යුතු තියෙන ඔය අමතක වෙන ඒවා, කලබල වෙන ඒවා ඔය හැම දෙයකටම හේතුව චිත්ත ඒකාග්‍රතාවය නැතිකම. එහෙනම් සමත භාවනාවෙන් අපි ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි පින්නන්නේ තව දෙයක් වෙනවා. හොඳට හිතර ගන්න ඕන අපේ ජීවිතේ මොකද කියන්නේ අපි අපේ අම්මලා තාත්තලා සියලා ආච්චිලා දිහාට අවධානය යොමු කරලා බලන්න. පුංචි කාලේ නම් හොඳට මානසිකත්වය වර්ධනය කරගෙන අවුරුදු 35 40 50 දක්වා කාලය තුල ඉතා ජව සම්පන්නව වැඩ කරනව නේද? පසුව මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ටික ටික ටික ටික ටික ටික අර තිබ්බ ජව සම්පන්න ගතිය දරා ගන්න පුළුවන් ගතිය නේද? අඩු වෙලා හරිය නිකන් පුංචි ළමයි වගේ පත් වෙනවද නැද්ද වයසට යන යන සමහර අය නේද අන්නේ මානසිකත්වය කය නම් කොහොමත් ඒ වගේමයි නේද පුංචි කාලේ නම් වර්ධනය වෙලා 35 40 වෙනකොට හොඳම දක්ෂතාවයක් තියෙන හොඳම ජව සම්පන්න කයක් බවට පත් වෙලා ආයේ ඒ කය පොඩි ළමයෙක් වගේම වෙලා ධන ගාන මට්ටමට වෙනවා. නේද? නැගිට ගන්න බැරි මට්ටමටම ඇඳටම වැටෙනවා. හිතත් ඒ වගේමයි කියලා දන්නවද? නේද? හිතත් ඒ වගේමයි. අර ප්‍රඥා දශකයේ දක්වා ඉහළම තැනට ඇවිල්ලා ඊට පස්සේ ආය හිත පල්ලහට වැටෙනවා. හරි? කයට ඔය වෙන එක බුදුහාමුදුරන්ටවත් වළක්වන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ කයටවත් ඒ වෙන එක නවත්තන්න බෑ. හැබැයි සිතට ඔය දෙන සිද්ධිය නවත්ත ගන්න පුළුවන්. හේරුකාණි සම්දින හාමුදුරුවෝ වගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ජීවිත ගැන බලන්න අවසාන මොහොතේදී සංසුන්. හරිද? මේ පණ අදින වෙලාවේ නේද? ගෝල ස්වාමීන් වහන්සේට කියන්නේ දන්නවද මේකට තමයි පණ අදිනවා කියන්නේ. මේකට තමයි පණ අදිනවා කියන්නේ කියලා. එතෙන්දි සංසාර තමන්ගේම ගෝල ස්වාමීන් වහන්සේ නමක් එක සැරයක් නොහිතපු වෙලාවක අපවත් වුණා. අපවත් උනේ වැසිකිළියක අපවත් වෙලා තිබුණා. ඉතින් කට්ටිය ඇවිල්ලා කියලා තිබ්බා නායක හාමුදුරුවන්ට මෙහෙමයි අහවලා අපවත් වෙලා. වැඩේ වෙලාද? එහෙනම් ඉතින් දැන් ආ කරන්නේ නැහැ. සංසුන් නේද? වැඩේ වෙලා. එච්චරයි. ඒක වෙනවා කියලා දන්න හින්දා. එහෙනම් බුද්ධ ශාසනය තුල සමතේ වර්ධනය කරන ඇත්තෝ ඊටාම සංසුන්ව තමන්ගේ ජීවිත අරගෙන යනවා. නිවැරදි තීරණ හැම වෙලෙම ගන්න පුළුවන්කම තියෙනවා. කලබල වෙන්නේ නැහැ විතරන්නේ. තියෙන ලොකුම වටිනාකම තමයි තමන්ගේ මානසිකත්වය පිරිහෙන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන් මරණ තරාවටම. හරි. එහෙනම් ඒව කරලා ඒක මේ පිරිහෙන්න දෙන්න නැතුව තියාගන්න ඕනේ නැද්ද? කට්ටිය කරනව නේද? හ්ම්. <laughs> ඒ සිහිය තියෙන්න ඕනේ මේවා විනාශ වෙලා යන්න දෙන්න එපා. තමන්ගේ මානසික ශක්තිය වයසට යනකොට නේද පල්ලෙහාට වැටෙන්න දෙන්න එපා ඒක ප්‍රබලව රැකගන්න මොකද මරණය කියන එක කාටවත් පොදු දෙයක් මේ එකතු කරගෙන තියෙන ඔක්කොම ටික දාලා යන්න වෙනවා එතකොට ඒ වෙලාව වෙනකොට අපි අපේ හිත සකස් කරගෙන තියුනේ නැත්තම් නේද මොකද වෙන්නේ අභාග්‍ය සම්පන්න ඉරණමකට පත් වෙන්න තියෙන ඉඩ කඩ හුඟක් වැඩි එහෙනම් දැන් අපිට හොඳට තේරුණා විතික්‍රමන මට්ටමට යන්න ඉස්සෙල්ලා අර අනුසය පරිඋත්ථාන බවට පත් වුණාට පස්සේ ඇති වෙන නොසන්සුන්කම නැති කරලා සංසුන්කම ඇති කරවලා අර ලොකු පරතරයක් එතන සකස් කරගන්න අපිට හම්බෙච්ච ලොකුම ලාභය තමයි සමත භාවනාව. හැබැයි තින් සමත භාවනාව කොච්චර වැඩුවත් හැංගිච්ච හුඹහය ඇතුලේ ඉන්න සර්පයානම් සිටි. ඔය සමතය සහ ඔය කාරණා තුනට හරියට මෙන්න මෙහෙම උදාහරණ තියෙනවා. හුඹහේ ඉන්න ණය, හුඹහේ ඇතුලේ ඉන්න ණය වගේ තමයි සම්මේ අනුසය. අනුසය කෙලෙස් කියන්නේ හුඹහා ඇතුලේ ඉන්න ණය. ඒක පරිඋත් ทาน මට්ටමට ආවා කියන්නේ එළියට පෙනේ දාලා මෙහෙම. හැබැයි දෂ්ට කරලා නැහැ. විතික්‍රමණ කියන්නේ දෂ්ට කරා කියන එක. හරිද? එහෙනම් සමතයෙන් සිද්ධ කරන්නේ මොකද්ද? එළියට මේ මේ පෙනේ දාපු ණයාව ආය ඇතුළට. හැබැයි හුඹහා භයානකයිද නැද්ද? නේද? ණයා ඉන්න හුඹහා භයානකයිද නැද්ද? ඔය හිටියට කොයි වෙලාවෙ දෂ්ට කරයිද? දන්නේ නැහැ. කොයි වෙලාවෙ ඊට පැනලා දෂ්ට කරයිද දන්නේ නැහැ. එහෙනම් භයානකයි. එහෙනම් ණය අයින් කරන්න ඕනේ. අනුසය නැති කරන්න ඕනේ. නේද? සමත භාවනාවෙන් පාලනය කරලා ඇතුළට දැම්මට නේද? ණය සිටිනම් භයානකයි. එහෙනම් අපි තරහ ඇති වෙන ස්වභාවයම අයින් කරගන්න ඕනේ. නේද? ඊර්ෂ්‍යාව ඇති වෙන ස්වභාවයම අයින් කරගන්න ඕනේ. අන්න ඒ සඳහා තමයි මොකද්ද? අරකට සමත භාවනාව මේකට විදර්ශනා භාවනාව. හරිද? එතකොට විදර්ශනා භාවනාවෙන් අපිට වැඩෙන්නේ ප්‍රඥාව. සමත භාවනාවෙන් අපිට වැඩෙන්නේ සමාධිය. සීලයෙන් අපිට ලැබෙන්නේ අන්නර සංවර බව. හරිද? එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපිට සිද්ධ වෙන්නේ විතික්‍රමන මට්ටම පාලනය වෙනවා සීලයෙන්, පරිඋත්ථාන මට්ටම පාලනය වෙනවා සමාධියෙන්, අනුසය පාලනය වෙනවා අනුසය නැති කරනවා ප්‍රඥාවෙන්. හරිද? මේක හරියටම ඉරක් ගහලා බෙදන්න බෑ. මේවා අනිත් පැත්තට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ සමතේ හේතු වෙනවා පැහැදිලිවම විදර්ශනාවට. විදර්ශනාව සමතේට හේතු වෙනවා. විදර්ශනාව සහ සමතේ දෙකම අර මට්ටම වැඩි කරන්නත් හේතු වෙනවා. මේවා මිශ්‍රව සිද්ධ වෙනවා. නමුත් සමස්තයක් වශයෙන් අපිට මූලික වශයෙන් මේ ටික බෙදන්න පුළුවන්කම තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියන ඒවායින් කොහොමද වෙන්නේ? අනුස්සය පරිඋත්ථාන විතික්‍රමන කියන මට්ටම් කෙලෙස් වල අයින් කළ දාන හැටි. එතකොට දැන් විදර්ශනාව කියන භාවනාව මොකක්ද මේ විදර්ශනාව කියලා කියන්නේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. විදර්ශනාව කියන්නේ පින්වත්නි අපේ මේ ජීවිතය පිළිබඳ විශේෂ නුවණක් ඇති කරගැනීමේ වැඩපිළිවෙල. ඒ ගැන අපි ගොඩක් කතා කරලා තියෙන හින්දා මම සමතය ගැන ටිකක් වැඩිපුර කතා කරේ. අපි සමතය ගැන කතා කරලා අඩුයි. ඒක අපි හොඳටම දන්නවා. අපි ඇත්ත తত্ত্বය තේරුම් ගන්න ගන්නකොටම ඇත්ත తত্ত্বය තේරුම් ගන්නකොටම අපිට මේකේ කෙලෙස් නූපදින తত্ত্বයකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ මොකද අපිට තියෙන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ වැරදි අවබෝධයක්. පංච උපාදානස්කන්ධය නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ගැන අපිට තියෙන අදහස තමයි මමය, මගේය, මගේ ආත්මය කියලා අදහසක් තියෙනවා. අපි හැමෝටම අදහසක් තියෙනවා අපේ පින්වත්නි අතීතයේ ඉඳලා වර්තමානය දක්වා ආපු වර්තමානයේ ඉඳලා අනාගතය දක්වා යන මමෙක් ඇත කියලා. හරිද? මමෙක් විතරක් නෙවෙයි මාත් එක්ක සමාන්තරව මට වෛර කරමින් මට ආදරය කරමින් මට එක එක දේවල් මාත් එක්ක සම්බන්ධ වෙලා මාත් එක්කම යන තවත් පිරිසකුත් ඇත කියලා. එතකොට මම මොකද කරන්නේ මගේ පැවැත්ම සඳහා වෛර කරන කෙනාව නේද? දඬුවම් දීලා පෙරලලා එයා කියපු වචන ඒව ඔක්කොම මං හිතේ තියාගෙනත් ඇත නේද <laughs> දෙන්නම්කෝ වැඩේ කියලා අවස්ථාවල ඒ ඔක්කොම මොකද එහෙම අදහසක් තියෙන හින්දා දැන් හරකෙක් ඇත කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවා දැන් හරකෙක් හරකෙක් හරකෙක් කියලා අදහසක් තියෙනවා හරකා මරන්න යන කෙනා මේක ධර්මයේ තියෙන උදාහරණයක් මම කියන්නේ හරකෙක් හොයාගන්න යද්දී හරකෙක් හොයන්න යනවා කියලා යනවා හරිද ඊට පස්සේ හරකව ඇදගෙන එද්දී හරකෙක් ඇදගෙන එනවා කියන අදහසින් අදන් එනවා. හරකව ගෙනල්ලා බඳිද්දී මරද්දී හැම ගහද්දී හරකව හැම ගහන ඔක්කොම කරනවා කියලා තියෙනවා. දැන් මස් විකුණන වෙලාව ඇවිල්ලා. මස් කොළ ගහලා මස් විකුණනවා. දැන් කියනවාද හරකව විකුණනවා කියලා? දැන් කියන්නේ මස් විකුණනවා කියලා. ඒ වගේ අපි මේක මේ සම්පූර්ණ ශරීරය සහ මෙතන තියෙන ක්‍රියාකාරීත්වය බෙද බෙදා බෙද බෙදා බෙද බෙදා කෑලි හතරකට ඉස්සෙල්ලාම වෙන් කරගන්නවා. ඒ තමයි කාය වේදනා චිත්ත ධම්ම කියලා. ආද ඊට පස්සේ කය අරගෙන ආය කෑලි වලට වෙන් කරගන්නවා කේසා ලෝමාන කාදන්තා දචෝ මන්සං නහරු වට්ටි අට්ටි මිජ්ජම් වක්කං හදයන් යකනම් පෙරං කිලෝමකං ඔය විදිහට හරිද? මේ විදිහට මේවා වෙන් කරක ධාතු වශයෙන් වෙන් කරලා බලනවා එක එක එක එක විදිහට මේවා වෙන් කරනකොට හරියට හරකහම ගැහුවා වගේ. අන්තිමට වෙන් වෙන්නේ මොනවටද? නාම රූප දෙකකට වෙන් වෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ සිත් පරම්පරාවක් සහ රූප පරම්පරාවක් කියලා අවබෝධ වෙනවා. මේ කියනකොට තේරෙන එක නෙවෙයි. හරිද? ඒක අවබෝධන ඒ දෙක දෙකක් කියලා අවබෝධ වෙනවා. හරිද? මම නිකන් චූටි උදාහරණයක් කියන්නම්. මතක තියෙන්න ඕනේ නේද? හැමදාම අපි කියන්නේ වන් තියෙන්නේ නේද? ඇයි හැමදාම එකම දේ කියන්නේ? ඒ වගේ චූටි උදාහරණ අපිට හරියට ඕන වෙන හින්දා. ක කියන්නේ දතද? දත් කැක්කුම කියද්දි ක කියන්නේ දතද? නේද? දතක කියනවා දතේ කිසිම අංශුවක් අස්තිවල කිසිම අංශුවක් දන්නවද ක කියනවා කියලා නෑ දන්නේ ඒක සත්පුත් පුද්ගල නෙමෙයි දතට මෙලෝ මෙලෝදයක් දත දන්නේ ඉතින් ක කියන්නේ දතන එතකොට අපිට හිතිච්චම නැති දෙයක් තමයි නේද කක්කුම කියන්නේ වෙන එකක් දත කියන්නේ වෙන එකක් හැබැයි දත ගැලවුවොත් කක්කුම නෑ එහෙනම් දත කියන්නේ කැක්කුමට හේතු වෙන එකක් නේද කැක්කුම වෙනම එකක් දත කියන්නේ එහෙනම් මේ දෙක නාම රූප දෙකක්. ඒකේ රූප කොටස දතයි වේදනාව නාම කොටසක්. ඒ දෙක එකට නැතුව ඒ සිද්ධිය වෙන්නේත් නැහැ. හැබැයි වුණා කියලා ඒ දෙක එකක් වෙන්නේ එකක් වෙන්නේත් නැහැ. හරිද? මේ විදිහට අපේ සිත කියන්නේ වෙනම එකක්, කය කියන්නේ වෙනක. මේ කය වෙන විමසලා බලුවොත් මේ කයේ මෙලෝම දෙයක් ප්‍රාණයක් කියලා ගන්න දන්න මෙලෝ දෙයක් නැහැ. මේක නේද? මම නිකන් මෙහෙම කියන්නම්. සිතේ කයේ තියෙන පටිච්චසම්පාද ස්වභාවය පෙන්වන්න. මේ මේ පිළිමයක් හදලා මැටි වලින් කියන ක්ලේ වලින් කියන්නක වෙනස් කරන්න පුළුවන් જાතියකින් හදලා මේ මූණක පිළිරුවක්. ඒක ඉන්නේ හිනහ මූණකේ. හරිද? කවුරු හරි කියනවා ඒ හදපු චිත්‍ර හදපු මූර්ති ශිල්පියාට කියනවා ඕක ඉක්මනට මේ පොඩක් අඬන මූණක් හදන්නකෝ කියලා. නැත්නම් තරහ මූණක් හදන්නකෝ කියලා. එයාට එක පාට පුළුවන් වේද හදන්න. සැහැණ වෙලා වගේ එයා කූරු කූරු අරන් ගිහිල්ලා අරකට ඇනලා එහෙම කම්බුල් වල හැඩ වෙනස් කරලා කටේ හැඩේ වෙනස් කරලා ඇස් ලොකු කරලා එහෙම හදයි. සැහැණ වෙලාවක් ඇනේද හදන්නේ. ඒ මොකද ඒ ක්ලේ වලට කිසිම ක්ලේ කිසි දෙයක් දන්නේ මම අහන මේ අත්තන්ගේ අපේ මේ හැම මොන හරි දන්නවද? මූණේ තියෙන හැම මොන හරි දන්නවද? මස් මොන හරි දන්නවද? කටේ තියෙන මේ තොලේ තියෙන මස් ආදිය හැම ආදිය කිසිම දෙයක් දන්නවද? ඇස් මොනව හරි දන්නවද? නැහැ. හැබැයි අපේ හින හමුණක් තියෙන වෙලාවකට. හරිද? අපේ හින හමුණ තරහ මුණ වෙන්න කොච්චර අඩු වෙලාවක්ද යන්නේ. මම කියන්නේ. නේද? එක ෂණයක නේද? එක ෂණයක මේ හින හමුණ මහා ගොර හැඩි මුණක් බවට පත් වෙන්න මොහොතයි යන්නේ. කවුද ඒක කරේ? මේ මස් පිරු දෙක කරේ. නමුත් මස් පිරු වල හැඩේ වෙනස් වෙලා. ඇස්ද මේක කරේ? නමුත් ඇස්වල හැඩේ වෙනස් වෙලා. කටද මේක කරේ? කටේ හැඩේ වෙනස් වෙලා. හැම තැනකම හැඩේ වෙනස් වෙලා නේද? ඔක්කොම වෙනස් වෙලා එකපාරටම මේක අමුතුම හැඩයක් අරගෙන මේ මූණවත් මේ මස්වත් මේ හැමවක්වත් මේ දත්වත් මුකුත් දන්නේ නේද කොච්චර සෙනෙක මේක වෙලාද මේකට හේතුනේ නාම කොටස නේද සිත සිත කොච්චර මේ රූපයට බලපානවද කියලා කියන්නේ නේද නේද? නිකන් හිතන්නකෝ කොච්චර අමාරු දැන් මං කියනවා ඇස් පොඩි කරලා පොඩි කරලා කඳුලක් ගන්න කියලා එළියට. කොච්චර අමාරුද ඔක් ගන්න? නේද? හරි අමාරුනේ පොඩි කරලා පොඩි කරලා ගත්ත හැකි කඳුලක් ඕන නම් හරි අමාරුයි. හැබැයි ගොඩක් ගන්න බෑ. එක දිගට නම් කොහොමවත් ගන්න බෑ. නේද? ඉතින් එහෙනම් එහෙම කරලා මිරිකලා ගන්න බෑ. හැබැයි හිතට පුළුවන් එක දිගට වක් කරන්න මේක. නේද? එතකොට මේ කඳුළු උනන්නේ වතුර කොහෙන් එන වතුරක්ද දන්නේ නැහැ එක දිගට උරනවා මෙන්න. නේද? ඒ කරේ නහයනුත් බහිනවා. නේද? සුඛියා කියලා. නේද? හැම පැත්තෙම ඉතින් මොකද මේ වෙන්නේ බලන්න එක දිගට එන්න පටන් ගන්නවා. කොහෙන් ආවද දන්නේ උල්පත් පැදිලා වගේ. නේද? එහෙනම් නාම රූප දෙක කොච්චර පරිසම්පන්නද කියලා බලන්න. නේද? නමුත් අපි මෙහෙම හිටියා අපිට ඒක තේරුන්නේ නැහැ. අපි පොතක පොතක හැමතැනකම පරිසම්පාදක වෙනවා. නේද? විඥානයේ නාම රූප දෙකට හේතු වෙනවා නාම රූප විඥාණයට හේතු වෙනවා කියලා පටිච්චසම්පාදේ අරකේ ගලපන්න හදනවා. ගලපන්න ඕන කොහෙද? මෙහෙ ගලපන්න ඕනේ. නේද? මෙහෙටයි ගලපන්න තියෙන්නේ. එහෙනම් විදර්ශනාව කියන එක තුලින් අපි අපේ ජීවිතය අවබෝධ කරගන්න පින්වත්නි. ඒකේ ඇත්ත తත්වය අවබෝධ කර ගැනීමටයි විදර්ශනාව. ඇත්ත తත්වය අවබෝධ කරගන්නකොට සිතුවිල්ලක්වත් ඇති කරන කෙනෙක් නැති බව අපිට හොඳටම තේරෙනවා. මේක කැඩලා බිඳලා ගිය නේද? එක්තරා ක්‍රියාවක් විතරක් බවට තේරෙනවා. ඒ ක්‍රියාවේ වගකීම මට ගන්න බැරි බවක් තේරෙනවා. මම මගේ ක්‍රියාවන් මට මෙතන සිද්ධ වෙන දෙයක් නම් මොකද භූත මිදන්ති භික්කවේ පස්සාති මේක පංච උපාදානස්කන්ධය කියන්නේ ක්‍රියාවක් මිසක් කවුරුවත් කරන දෙයක් නෙවෙයි ඒක සිද්ධ වෙන දෙයක් සිද්ධ වෙච්ච දෙයක් එහෙනම් එහා පැත්තත් එහෙමයි නේද ඒතර කවුරු හරි මට බයිනකොට මං හිතුවේ හරක මට ඇන්නා කියලා දැන් කවදාකවත් මට හිතෙනවද මස්කොඩ මට ඇන්නා කියලා නැහැ නේද? ඒ වගේ හරකා මස්කොඩ බවට පත් වුණාට පස්සේ නේද මට අයිනකොට මට හරකා ගැන තරහ ඇති වෙනවා. හරකා මට අයිනවා කියලා. නමුත් ඒක මස්කොඩ බව දැනගත්තට පස්සේ ඒක නේද? ඒක මට අයින්නේ නැහැ කියලා මම දන්නවා. එහෙනම් ඒක ඇනීමක් නෙවෙයි. ඒක ඒ බැනෙන ස්වභාවයකට පතර නාම රූප දෙක දෙකට බෙදපාම සියලු මනුස්සයා පේන්නේ නාම රූප දෙකක් මිසක මම එයාට කරන්න පුළුවන් දෙයක් නෑ එහෙනම් හැම කෙනෙක් කෙරෙහිම මට සිතේ තරහ නූපදින තත්ත්වයටපත් වෙනවා. මොකද පුද්ගල වශයෙන් අහවලා වැරද්දක් කරනවා කියලා ගන්න බැරි තත්ත්වයකට අවබෝධ වෙනවා. Taman දිහා බලපුවාම Tamanවත් අනුන්වත් අවබෝධ වෙනවා. Tamanගේ ඇත්ත తත්ත්වය තේරෙනකොට අපිට වැහිලා තියෙන මේ ඇත්ත අපේ තුලින් මතු කරගන්න ඕනේ. ඉතින් ඒවැනි ඉතාම සහනශීලී තත්ත්වයකටපත් වෙනවා එතකොට. හරිද? ලෝකේ බලහත්කාරයෙන්වත් කාටවත් කෙලෙස් උපද්දවන්න බෑ. ඇත්ත දැක්කා. ඇත්ත දැක්කට පස්සේ බලහත්කාරයෙන්වත් කෙලස් උපද්දවන්න බෑ. එතෙන්ටපත් වෙන තුරු අපි ඉන්නේ හරිම භයානක අඩවියක. හරිද? මොකද්ද මේ භයානක අඩවිය කියන්නේ? කෙලස් අඩවියේ ඉන්නේ අපි. නේද? ඒ කෙලස් කොයි වෙලාව හරි උඩට ඇවිල්ලා නේද? පහර දෙන්න පුළුවන්. එහෙනම් අපිම අපි ගැන හිතන්න ඕන. මගේ හොඹ හැයේ ඉන්න නයා කෙලස් ඇවිල්ලා ගහනවා කියන්නේ කාටද ගහන්නේ? මටමයි ගහන්නේ. වෙන කාටවත් නෙවෙයි. හරිද? ඇතුලේ හුඹහේ ඉන්න නයා නේද? පෙනේ එළියට දාලා මටම ගහනවා. එතකොට ඒකින්ද මම මේ ණයව මරා දැමිය යුතුයි ප්‍රාණඝාත අකුසලයක් එහෙම නෙවෙයි. මේක උපමාවක් විතරයි නේද? ණය මරා දැමිය යුතුයි. එයාට ආය පෙනේ කරන්න එයා පෙනේ කරා කියන්නේ මම නොසන්සුන් වුණා කියන එක. එයා මටම දෂ්ට කරා කියන්නේ ක්‍රියාත්මක භාවයට කෙලස් ගියා කියන එක. එහෙනම් ඇතුලේ ණය අල්ලලා කුදරලා මරා දැමීම සඳහා විදර්ශනා භාවනාව ඕන. එහෙනම් සමත භාවනාව, විදර්ශනා භාවනාව සීලය කියන එක මොකටද අපේ ජීවිතය සකස් කරගන්න. හරිද? එහෙනම් අද දවසේ විවෘත බැලීමක් බලන්න ඕන Taman දිහා. හරි? අද දවසටත් අපි පැවරුමක් හදාගමු. එදා විවෘත බැලීමක් බලන්න. මොකද කොච්චර බණ කතා කරත් කොච්චර ධර්ම සාකච්ඡා කරත් කොච්චර දානමාන දුන්නත් කොච්චර උපාසකෙක් උපාසිකාවක් විදිහට නේද ජීවිත රංගමඩලයේ රඟපෑවත් ඇතුළට තට්ටු කරලා අහලා බලන්න මගේ සමතය කොහොමද මගේ විදර්ශනාව කොහොමද මගේ සීලය කොහොමද කියලා එතකොට ඒ තට්ටුව සත්‍යවාදීව බලන්න මේ මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා නොයෙකුත් අවස්ථාවලදී Tamanට එන කෙලෙස් ධර්මයන් අනුව තීරණයක් ගන්න මම ගැටළු සාගත තත්යකදී ඉන්නේ නැද්ද කියලා. හරිද? එතකොට අපිට පුළුවන් අපේ ජීවිතය සකස් කරගන්න හැම දෙයකටම විසඳුමක් තියෙනවා ආරියෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන්නේ හැම දෙයකටම තියෙන විසඳුම. හොඳට තේරුම් ගන්න ඕන අර අතරමැද එතන තමයි භයානක තැන ක්‍රියාත්මක භාවයට ගියොත් අපි මේ ජීවිතේට හානියක් කරගන්නවා. ඒ කියන්නේ අපි අපාගාමි වෙනවා. ක්‍රියාත්මක භාවයටවත් නොදී ඉන්නට අඩුම ගානේ අපි වග බලා ගන්න ඕනද නැද්ද? නේද? එහෙනම් ඉබේ සිල් රැකෙන් ඉබේ මේවා වෙන්නේ නැහැ. සිල් රැකෙන මට්ටමටපත් කරන්න අපි මේ පුහුණුව දවස ගානේ සිද්ධ කළ යුතුම තියෙනවා. ඒකින්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා යම් ධර්මයක් දේශනා කරපු දෙයක් මට ශ්‍රවණය වෙන මට්ටමක මම ඉන්නවා. එහෙම තියෙද්දි මම নিরপරාදේ නිකන් ඉන්න ඕනේ. සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං නේද සියලු කුසලයන් වර්ධනය කිරීමත් සියලු අකුසලයන් දුරු කර ගැනීමත් සිත පිරිසුදු කර ගැනීමත් සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. ඉතින් ඒ අනුව යමින් අපි මේ වගේ බුද්ධ ශාසනයක ඉපදිච්ච වෙලාවේ අපේ ජීවිතය සුරක්ෂිත කරගෙන සතර සූපත් කරගෙන අම්මා තාත්තට පවා නිවන් දකින්න පුළුවන් දරුවෙක් බවට පත් වෙලා මේ ජීවිතය සාර්ථක කරගෙන අවසානයේදී සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ප්‍රාර්ථනා කරගන්නවා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති